පිබිදේවා සිත් තුල මෙත් මල් පිබිදේවා කරුණා ගුණ දේවා සිත් තුල කරුණා ඉතිරේවා මෙත් මල් පිබිදේවා සිත් තුල මෙත් මල් පිබිදේවා කරුණා ගුණ දේවා සිත් තුල කරුණා ඉතිරේවා පිබිදේවා සිත් තුල මෙත් මල් පිබිදේවා සමගිය සාමේ දෑ අනුරාගේ යුතුයකම් රජ වේවා සමගිය සාමේ දෑ අනුරාගේ යුතුයකම් රජ වේවා හොර බොරු වංචා වියසක දුරුවි සැමටම සෙත් වේවා මෙත් මල් පිබි දේවා நாத